ගොඩක් සරලවනේ කතා කරන්නේ. ගොඩක් ගැඹුරු වචන නැහැ. ඒකට මම සරලව කියන එක මව් භාෂාවෙන් ඉන්න ඔබ වහන්සේට මට වඩා ගොඩාක් හොඳට තේරෙන්න ඕනේ. බලන්න ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන්න මොනවද කියන්නේ? මෙනෙහි කරන්න දෙන්න හිතින් බලාගෙන ඉන්න. බලා සිටින්න. බලා සිටිනවා කියන එක අපේ හාඳුන්නේ වෙන එකක් නේ. අර ඔචර් කෙනෙක් ඉන්නවා වාගේ එකක් එහෙම එකක් නැදෙන්නේ නැද්ද? බලාගෙන ඉන්නවයි කියලා කියන්නෙම එයාර වෙනම එකක් කරනවා වාගේ. දැන් මම කිව්වේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන්න. මෙනෙහි කරනවා කියන එක මොකද්ද? සාමාන්‍ය ඔබ වහන්සේට තේරෙන විදිහට කියන්න. වැරදුනට කමන අපි ඔක්කොම ආර්ය මාර්ග යන කටිය ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මනසෙන් හිතනවා. මෙනෙහි කරනවා කියන එක සාමාන්‍යයෙන් අතීතයේ යම් සිදුවීමක් ආය ආය මනසට ගන්න උත්තරේ ළඟ තිබිලානේ. අපි කියන එදා මාර ප්‍රශ්නය මේ ඒක මං හරියට මතක නැහැ මං දැන් පොඩ්ඩක් ඉන්නකෝ මං පොඩ්ඩක් මෙනෙහි කරලා ඒක හරියට කියන්න පොඩ්ඩක් ඉන්න. එවන මෙනෙහි කෙරුවට මට ඔළුවට එන්නේ නැහනේ. දැන් ඒ මොකද්ද ඒ කිව්වේ? අර වෙච්ච එකක් බලන්න උත්තරේ මෙතන ළඟ තිබිලානේ. දැන් බලන්න ප්‍රාණ නම් මේ උත්තරේ එනකන් මෙච්චර දක්වා අපිට ඒක තේරුන්නේ නැහනේ. එහෙනම් මෙච්චර දක්වා අපි වඩලා තින්නේ මොනවද? එන එකක් නෙවෙයි ආඳුරනේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ කමඨාන වටහාගෙන නැහැ. කමඨාන හරියට තේරුම් අරගෙන නැහැ. කමඨානේ මම වඩන්න ඕනේ මොනවද කියන එක අහුවෙලා නැහැ. එතකොට වඩන්න ඕන එක පැත්තකින් තියෙන වෙන එකක් වඩනවා. එතකොට කොහොමද වැඩන්නේ අපේ ආඳුරනේ? දානේ වළඳන්න කියලා කිව්වොත් බඩ පිරෙනවද? වැළඳුවත් බඩ පිරෙනවද? වැළඳුවත් බඩ පිරෙනවා. වළඳන්න කිව්වත් බඩ පිරෙන්නේ ඇයි? කිව්වට පිරෙන්නේ නැහැ. වැළඳුවාම බඩ පිරෙන. එතකොට කමඨාන අර අර වඩන්න ඕන තැන තියෙනනේ. ඒක වැඩුවොත් ඥානය පාළ වෙනවා. අවබෝධය පාළ වෙනවා. කෙලෙස් නිරෝධ වෙනවා. සිත සෑල් වෙනවා. කාය සමාධිය, චිත්ත සමාධිය ඇති වෙනවා. අර වඩන්න ඕන එක අත්තරලා වෙන එකක් වැඩුවත් අපි අර කතන්දර මොකවත් වෙන්නේ නැහැ. මට මෙච්චර වඩන භාවනාවට අහුවෙන්නේ නැහැ මාරෝඩේ කමටහන මට ගැලපෙන්නේ නැද්ද දන්නේ ගැලපෙන්නේ නැහැ තමයි ගැලපෙන එක වඩන්න නැතුව වෙන එකක් වැඩුවත් අපේ යන්නේ කොහොමද ගැලපෙන්නේ මැනේ කරනවා කියලා කියන්නේ සිදුවෙච්ච එකක් බලනවා දැන් අපි ආස්වාස ප්‍රාස්වාස මැනේ කරන්න දැන් ආස්වාසයක් අපේ හඳුරන්නේ වෙන්න කලින් හිතන්න පුළුවන්ද වෙනකොට හිතන්න පුළුවන්ද බෑ ඇයි ඇතුල් වෙනකොට ආස්වාසය නම් වෙලා නැහනේ. මැද තියෙනකොට තාම යනවනේ ඉවර නැහනේ. ඉවර වුණාට පස්සේ ඉවරනේ. ආස්වාසය නිතරම සිදු වෙනකන් ඉඳලා සිවදු වුණාට පස්සේ ආස්වාස බව දැනගන්නවා. මෙනෙහි කරනවා. අර අර කිව්වේ පොඩ්ඩක් ඉඳපන් අපි එතනින් ආවා. හරි. අපි අර නුගලාඟ නුගගා ඒ කිස්සරතම අර සොප් එක තිබුණේ. මෙනෙහි කළා. අර වෙච්ච දේ මෙනෙහි කළා. ප්‍රාශ්වාස යනකම් ඉන්නවා. ගියාට පස්සේ ප්‍රාශ්වාසය බව අඳුර ගන්නවා. ආශ්වාස එනකම් ඉන්නවා. ආවට පස්සේ ඇවිල්ලා ඉවරුණාට පස්සේ ආශ්වාසය බව අඳුනා ගන්නවා. ඇයි අරක සම්පූර්ණ වෙලා නැහැ. පොඩ්ඩක් තියදී අපිට කියන්න බෑනේ. එක කකුලක් තියලා අපිට කියන්න පුළුවන් සම්පූර්ණයෙන් ආවා කියලා. කකුල් දෙක ගත්තාම කියලා ආ බෝට් වල නැග්ගහාම්දුර. එක කකුල තිබ්බට නැගලා නැහැ. අඩමාණෙ ඉන්නේ තාම. එහෙනම් මේක සම්පූර්ණයෙන් සිදු වුණාට පස්සේ සිදු වුණානේ. ඉවරනේ. අරක ආයි මෙනෙහි කරනවා අපි. දැන් වැටුණාද අපේ ආන්දම? දැන් මේක කතා කළේ මේක කරන්න නෙමෙයි මේ භාවනා කරන්න නෙමෙයි. දැන් අපේ භාවනාව තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පවතන එක. දැන් මොනවද මේ භාවනාවට කරන්නේ? වැරදුනාට කමන්නේ අපේ ආන්දනේ මේක ඔබ වහන්සේගෙන් අර ස්වාමීන් වහන්සේලා ඉන්න තැන ආනතුල් දේ තුලින් ඔබ වහන්සේ ලැජ්ජාවටපත් කරන්න අගෞරවටපත් කරන අබමල් රිනුක්වත් නැහැ. අනිත් ස්වාමීන් වහන්සේලා දැනගන්න එක ගොඩාක් වටිනවා. මේ පුංචි දේ තුල මෙච්චර ගැඹුරු දෙයක් තියනවාද? හැමෝටම ඒක ඔබ වහන්සේ නිසා අනිත් අයට විශාල පිනක් කුසලයක් පෑදිලා. එහෙම හිතන්න. එහෙම ආත්මගරුත්වයට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි වෙන වෙලාවක කතා කරමු. ආ හොඳයි සන්තෝෂයි. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි. එතකොට ඒකෙන් මොකද ඒ කමටහන කියන්නේ? ඒක සෙන්ස දැන් මම දැන් අර ආස්වාස යන බව දන්නවා. ධර්මයේ කතා කරන ගම වෙලඳුවට කමන්නේ. ආස්වාස වන බව දන්නවා. ආස්වාස වන බවක් දන්නවා. අතකොට නාසාග්‍රයෙන් වදින බවක් දන්නවා. වැරදි. කමඨාන වැරදි. තව කියන්න. අතින් මේ සියල්ලම දන්නවා. සම්පූර්ණයෙන් වැරදි. ආස්වාස ප්‍රාස්වාස මත සිහිය පිහිටේවා කියලා තමයි එහෙම හිතාගෙන තමයි වාඩි වෙන්නේ. ඒකත් වැරදි. ඒක තමයි. තව මොනවද වැරදි? ඒ වැරදිච්ච තැන් ඔක්කොම කියන්නේ ඔක්කොම නිවැරදි කරන්න. මේ දැන් මේ සාකච්ඡා ඉවර වෙච්ච වෙලේ ඉඳලා හරියට කරන්න. හෙට උදේ වෙනකොට ඵලයක් හම්බෙලා තිබුණොත් අපි සාදුකාර දීලා ඔබ වහන්සේට අපි උපස්ථාන කරනවා. <laughs> කියන්නකෝ වෙන මොනවද වැරදුනේ අපේ අන්තරා. මේ ආයෙත් මම අර මේ තුමුරුවන් මෙනෙහි කරනවා. ඊළඟ ආත්පසින්ම වැරදි. තවත් කියන්නකෝ. ආයෙ මේ දැන් තුමුරුවන් කමා කරගන්නවා ඉතින්. ඒකත් වැරදි. මේ දැන් ආර්ය වහන්සේලාට එහෙම ආයෙත් වෙන සංසාරේ මොන හරි වුණා නම් ඒකට කමාව ඒකත් වැරදි. ඊළඟට ඒ ටික තමයි සෝනන්ත. දැන් අපේ හාමුදුරනේ දැන් අපේ පොඩි හාමුදුරන්ට කර්මයක් තියෙනවා. එහෙමයි. මොකද්ද කර්මය මේ ලිස්සලා වැටෙන්න කර්මයක් තියෙනවා. දැන් ලිස්සලා වැටෙන්නේ ලිස්සන තැනෙන් ගියොත් නේද? එහෙමයි. අපි කියනවා මේ පරියන්කෙන් ඉන්න හාමුදුරුවෝ පොඩ්ඩක් ඉන්න. ඔහම ඇස් දෙක වහගෙන. විනාඩි 15ක් ඉන්නකො තව විනාඩි 8න් අරක තියෙනවා. 15ක් ඉන්නකො තව 8ක් වැඩිපුර ඉන්න. 15ට පස්සේ අර කර්මය ඉන්නේ නැහැ. ලිස්සයි වාගේ පොඩි චකිතයක් එනවා වෙ ලිස්සන්න. එහෙනම් අර කර්මයේ පරිසම් දෙනකොට ඒ කර්මයට අදාළ දේ නොකර හිටියාම එක්කෝ කර්මය කල් යනවා නැත්තම් මැඩ පැවැත්වෙනවා. අවෝසි වෙයි කියලා ස්ථිර වශයෙන් කියන්න බෑ. සමහර ඒවා කල් ගිහිල්ලා පස්සේ එන්න පුළුවන්. දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යතුරු ඉලෙන් ගියා. කර්ම ඉවරනේ. ආවා බැලුවා මේ ගාන්න කෙනා නැහැ. මම කමන්න බේරුණා ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි දවසෙත් එනවා ආයි යතුරු ඉලෙන් ගියා. දෙවෙනි දවසෙත් එනවා බලන්නකො පොළු තියෙනවා මේ යකඩ තියෙනවා gadol භාගයක් තියෙනවා ගාන්න කෙනෙක් නැහැනේ. දෙවෙනි දවසෙත් ගියා. දැන් ගියා කියලා කර්මය අවශ්‍ය වෙලාද? නැහැ. తాවකාලිකව ප්‍රමාදයක් විතරයි තියෙන්නේ. පසු ගිහිල්ලා. හැබැයි ඉට ගත්තාම ඇඟ නිල් වෙන්න හම්බෙනවා. දැන් කර්මයක් පරිසම් දෙන්න තියෙන කෙනා කෙලින්ම චිත්ත සමාධියට යනවා. සමාධිය කියන්නේ සිතවිලි නෑ. සිත අවදි වුණොත් නේ කර්ම පරිසම් දෙන්නේ. සිත අවදි නැත්තම් සිත නිදි නම් බිඳුවේ නම් තියෙන තරංග මොකවත් නැත්තම් කර්ම ඔක්කොම නැවතිලා. පොල් ගෙඩියක් වටෙනවා නම් මග නවතිනවා පොල් ගෙඩිය. ඇයි? සිත නැවතුනම වැටෙන්න කෙනෙක් නැහැ. වැටෙන්නේ නැහැ. ගින්නට අවු වෙනවා. පිච්චෙන්නේ වතුරට අවු වෙනවා. යට යනවා. මැරෙන්නේ ඇයි? සිත සමාධි වුණාම මේ සතරමා භූතයගේ මොකවත් එන්නේ හේතුව සතරමා භූතය තුළ තියෙන කර්ම පරිසම් දෙන්න සිත අවදියෙන් තියෙන්න ඕනේ. මොකක්ද යන්නේ මේක කොච්චර ගැඹුරුද කියලා. එතකොට අපි කියනවා මේ පෙර ඇයි මම ඒක කිව්වේ කියන එක කියන්න. දැන් පෙර මං කාට හරි කරදර කරා දන්නේ තපස් වුණට මේක වැඩෙන්නේ නැහැ. සමහර ආන්දරගොල්ලෝ ධාන වලටපත් වෙන්න ඉන්නකොට මම හිංසා කරාද දන්නේ ඒ නිසා වෙන්න ඇති භාවනාව වුන්න කියලා කායේන වාචා චිත්තේන පමාදේන මායාකත්තං අච්ඡං කමමේ සංග මේ සම්දිට්ඨික අකාලික එහෙම කියලා අපි කියනවා පුණ්‍යක් නැත්තම් අනුත්තරම් කියලා ඔම් මොනාර එකක් මං කියනවා දන්න විදිහට එපා කියන්න මොනාර එකක් පටලලා මම සමාව ඉල්ලනවා අපි ආන්දනේ දැන් සමාව ඉල්ලන්නේ මම අරමුණේ නැති නිසා නේද එක අරමුණක ඉතියොත් ඒ අරමුණේ ධාරිතාව දැන් අන්න චිත්ත වීතිට වේව්ස් එකක් තියෙනවනේ මීටරේ තිබ්බාම විද්‍යාඥයෝ කියනවා මේක බීටා වේව්ස් එකක් තීටා වේව්ස් එකක් ඇල්ෆා වේව්ස් එකක් එක අරමුණේ හිටියොත් එයා එක්ක තීටා එහෙම නැත්නම් ඩෙල්ටා දෙකෙන් එකක්නේ ඩෙල්ටා වල ඉන්න කෙනාට ඩෙල්ටා විතරයි පරිසම් දෙන්නේ තීටා වල ඉන්න කෙනාට තීටා විතරයි පරිසම් දෙන්නේ දැන් බලන්න අපි හඳුන්නේ ගෙදරට යනවා ගිය ගමන් බණ්ඩක් අවුයලා පස්සේ බණ්ඩක මං කන්නේ නැහැ මස් ඒගොල්ල වගේ මේ මේ ඔටු වගේ මේවා කන්න පුළන්ද තරහා යනවා තරහාගේ ගම බණ්ඩක්ක විතරක් නෙමෙයි අර බණ්ඩක්ක දිහා දැක්කම තරහා කියන්නේ ඒ තරහාගේ වේව්ස් එක ඒ චිත්ත වීතියේ ධාරිතාව 31 නම් 31 තියෙන ඔක්කොම ටික මතක් වෙනවා මේ විදිහට තමයි එදාත් බත් එක බෙරි කරලා බත් බෙරි කරපු කතාව ගිය මාසේ එකක් නේ එදාත් බත් බෙරි කරලා තිබුණා බලන්න උයන්ඩවත් දැන සම්බෝලයක් අදන්න දන්නද අද සම්බෝලයක් ඇයි ගිය සතේ අදලා තිබුණේ බල්ලෝවත් කන්නේ ගිය සතිය සම්බෝලයටත් බයිනවනේ. අර අර එකක් වැරදෙනකොට ඒ ධාර්තාව තුළ තියෙන අර ඔක්කොම මතක් වෙනවා. ගෑනු දෙන්නේ ක්ලින්ඩ ළඟ ගාගත්තාම ඇයි මං උඹට එදා මේ ආල්මැස්සු දුන්නේ? ඒකට තමයි පොළොන් දුන්නේ. අනිත් අපේ හාමුදුරනේ මේ කතන්දරේ මොකද්ද ප්‍රශ්නේ? එයාගේ බාල්දියෙන් මෙයා වතුර එකක් අලා ගත්තා. එයා කියනවා මේ වතුර එක ගත්තා නම් එකක් අරන් තියලා හරි හරි එකක් ඇදගනි. උඹ ගත්තනේ මගේ වතුරේ කරන් තිබා. ඒ මෙහෙම ගිහිල්ලා දැන් එයා දීපු දේවා මෙයාට කියනවා උඹට මාලයක් තියනද මගුල් ගෙදරකට මගේ මාලෙ ඉල්ලගෙන උඹ ගියේ ඇයි උඹ මගේ සරප්පු දෙක ඉල්ලන් ගියේ දෙන්නට දෙන්න මේවා කියලා දැන් රණ්ඩුව ඉවරයි දෙන්නට ගෙදර යන්න බෑ පාරේ ඒගොල්ලන්ට සම්පූර්ණ බකමුණ දෙන්නේ කොහොනේ පාරේ යන්න දැන් පාරේ යන්න බෑ දැන් දෙන්නටම ලැජ්ජයි එහෙනම් මේ මේ මේ කාරණා වෙයි කියන්නේ කියලා බැලුවොත් අපි හන්දනේ මේ මේ චිත්ත වීතිය කොතනද පවතින්නේ ඒ ඒ චිත්ත වීතයට අදාළ සියලුම දේවල් ගලාගෙන එනවා. රාගයක් ඇති වෙච්ච බල වෙලාවක බලන්න අපි හඳුන්නේ හැමතිස්සෙම රාගෙමයි එන්නේ. අර රාගයට සම්බන්ධ දේවල් රාගිකව අපි ඇසිරිච්ච දේවල් ඔක්කොම මතකෙට එනවා මතකෙට එනවා මතකෙට එනවා. පෙම්වතිය මතකෙට එනවා, ගණිකාව මතකෙට එනවා, පර පෙර මාගම මතකෙට එනවා, තරුණ කාලේ යාළුවෝ වෙලා ඉතපේ සිදුවීමත් අර රාගයට අදාළ ඔක්කොම ටික මතක් වෙනවා. එකපාරට සතර සටිපට්ඨානේ ධර්ම කාරණා මතක් භාග්‍යතුන් වහන්සේ මේක තමයි දේශනා කළේ. අපෙන් ඒකට අදාළ සූත්‍ර ටික අභිධර්ම විනය ඔක්කොම ගලාගෙන එන්න පටන් ගන්නවා. එහෙනම් මේක නම් චිත්ත වීතිය අපි ඒක අරමුණක හරියටම සිත තියාගත්තොත් ඒ අරමුණට අදාළ දේවල් විතර නෙන්න ඕනේ. නිවිච්ච සිටිවිල්ලක් නම් නිවිච්චකට අදාළ දේවල් නෙන්න. එතකොට අර අර අරව එකක්වත් එන්නේ නැත්තම් ඇයි අපි ඒකට සමාව ගන්නෙ? බුදුහාමුදුර කියන වක්කලින් මට වැන්දට වැඩක් නැහැ නිවන් දකින්නේ නැහැ. එක සෙනයක් අනිත්‍ය වඩන්න බුදුරු 100කට දාහන දුන්නට වඩා ආනිසංසයි. එතකොට එක සෙනයක් අනිත්‍ය වඩන නිසා බුදුරු 100ට දාහන දුන්නට වඩා එහා නම් දැන් බුදුන් වඳින්න එකද වටින්නේ අනිත්‍ය මෙනේ කරන එකද වටින්නේ? හරි. දැන් බලන්න අපි හඳුන්නේ දැන් අනිත්‍ය වඩපේක සංඝයාගෙන් සමාව ගත් එක ආස්වාස ප්‍රාස්වාස බලපේක. එතකොට ඒක තුල අනිත්‍ය බලපේක නේද? දැන් මේ ඔක්කොම වැරදි කිව්වනේ. ඇයි මං වැරදි කිව්වේ? ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පවත්නවා කියන එකල ඒව නෙමෙයි. කමඨාන හොඳට ආගන්න. මේක තමයි කපටාන ඔරිජිනල් එක. වැටුන් නැත්නම් නැවත කියන්න. ආස්වාස මේක මොකද්ද? ප්‍රාස්වාස. ආස්වාස ප්‍රාස්වාස මත ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨනවා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය සිය පවත්වාගෙන යන්න සිත පවත්වන්න පිහිටා දැන් බලන්න ආස්වාසය සිදුවමින් පවතිනවා ප්‍රාස්වාසයත් සිදුවමින් පවතිනවා ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන්න නෙමෙයි කිව්වේ ආස්වාස ප්‍රාස්වාස යනවනේ ඒ යනවා වාගේ ඒ ඒකත් එක්කම සිත පීටන්න ප්‍රාස්වාස යනවනේ ප්‍රාස්වාසත් එක්ක සිත පීටන්න යනකොටත් නෙමෙයි මැදත් නෙමෙයි අගිසන අරක සම්පූර්ණයෙන්ම වදින්න ඕනේ සම්පූර්ණයෙන් වදින ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටලා සිත පීටෙවොත් නම් සිත කොයිද තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස දැන් අපි ආන්දනේ සිත තියෙන තැනක නේද සිය පවත්වන්න පුළුවන් දැන් මං වාඩිලා ඉනකොට මට මේ අපේ ගමේ වෙල මතක් වෙන අපිට වෙලක් නැහැ. ගමේ වෙල මතක් වෙනවා. වෙල මතක් වෙච්ච ගමන් දැන් සිත කොයිද තියෙන්නේ? වෙල මතක් වුණාම සිත කොයිද තියෙන්නේ? වෙලේ. අපි සිත ඇත්ත චිත්ත ස්වභාවය දැන් කතා කරන්න. ඒක අභිධර්ම එකක් නෑ. දැන් මේ කමඨාන්ට අදාළ විදිහට පතරවියෙන් අපි ගමු. සාමාන්‍ය පුතජන කෙනෙක්ගේ මට්ටමින් ගමු. වෙල මතක් වුණාම සිත දැන් වෙලට ගියා. වෙලේ තියෙන සිතට වෙල ගැන සිහිය පවත්වන්න ලේසිද? පුංචි කාලේ ඉස්කෝලේ ගිහ මතක් වෙලා නැහැනේ දැන්. ඒ සිහිය පිටවන්න ලේසිද? කොයිද ලේසි? වෙලේ තියෙනද? ඇයි? වෙලේනේ ආ ඉන්නේ. වෙලේ ඉන්නකොට කමතේ වැඩ කරනවා ඒ ඒ ගවයා යනවා යන ගමන් අර ආම්පුතාට දන්නතෝ කොලක් කනවා ඌ ඉමීසරේ ඇවිදිනවා ඉතින් ඒ වගේ ඔක්කොම මතක් කරනවා එතකොට දැන් වෙලේ තියෙන සිතට වෙලේ සිය පීටවන්න ලේසි හැබැයි වෙන එකක සිය පීටවන්න බෑ එතකොට ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටවුවාම දැන් සිත කොයිද තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස එතකොට දැන් එතන සිය පීටවන්න නේද වඩාත්ම ලේසි ඒක වෙලට ගිය සිතට වෙලේ සිත 100 පිටවන්න පුළුවන් නම් ඉස්කෝලේට ගිය සිතට ඉස්කෝලේ සිත 100 පිටවන්න පුළුවන් නම් ආස්වාස ප්‍රාස්වාස මත පීඨේ වාම ඒක මත නේද සිත 100 පිටවන්න පුළුවන් දැන් ඒ පීඨවපු සිතේ 100 පවතනවා දැන් මේ කියපු කමඨානද කෙරුණේ හරි ප්‍රශ්නයක් නෑ වැරදුනට කමන්න අපි වැටෙන්න ඕනේ වැටි වැටිනේ අපි හන්නේ ඇවිදින්නේ ඇවිද්දාම තමයි ගම ආරාදුවන්නේ කමන්න වැරදුනාට දැන් අපි හාමුදුරු දැන් භාවනාව කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ඇස් දෙක වාගත්තා. බාහිර වැඩ තියෙනවනේ ඒවා ටික නැවතුවා. ෆෝන් එක ඕෆ් කළා. උන්ටට භාවනා කරනකොට මේක එකපාරට රින් වුණාම උඩගින් හැරෙන්නේ. අඩියක් විතර උඩ විසියුනේ. අර සිත ගොඩාක් නිවිලා තිනකොට සියුම් කම්පන දරා ගන්න බෑ. එතකොට හොඳට සිත සෑල්ලු කරලා ටිකක් වෙලා විනාඩි දෙකක් තුන සෑල්ලු කරන්න. ගත්ත ගමන් භාවනාවට යන්න එපා. අපිට අදිසි නෑනේ අපි හඳන්නේ. ඒට උදේ රාත් වෙන්න කියලා එහෙම කාටද අපි මේ මේ givisuma කස්සම් කරලා දීලා තියෙනවා. නෑ නෑ. එහෙම කලබල නෑ අපිට. වාඩිලා හොඳට සිත සෑල්ලුන. තිබාවක් වගේ දැන්න. භාවනා කරනකොට තිබාව කරදරයක් වෙන්න පුළුවන්. ගිල නැගිටලා පෑන් ටිකක් අලද්දුවා. දැන් හරි. වාඩිලා ඉසලා ආස්වාසේ බලනවා. ප්‍රාස්වාසේ බලනවා. ආස්වාසය බලනවා. ප්‍රාස්වාසය. දැන් සිත පීඩවන්නේ කොහමද? මට කියන්නකෝ. මම දන්නවා අපේ හාමුදුරුව ඉතනවනේ මේක කොහොමද දන්න? එimhe ඉතනකොට අර වොමනාව වැඩි වෙනවා. ඒ සීය වැඩි වෙනවා. දැනගැනීමේ ඒ අවශ්‍යතාව වැඩි වෙනවා. එතකොට දුන්නාම ඒක හොඳට වැටෙනවා. නිකන් දුන්නාම ඒක අර අර වදිනවා අඩි. දැන් ආස්වාස වෙනවා. ප්‍රාස්වාස වෙනවා. ආස්වාස වෙනවා. ප්‍රාශ්වාස වෙනවා. දැන් කොයිදෝ තියෙන සිත ගෙනල්ලා ඒක මත තියන්නේ කොහොමද? තියෙන ටෙක්නික් එක මොකද්ද? ආස්වාද ප්‍රාශ්වාස මත සීය පිහිටාවා කියනකොට නිකන් අර අර දැන් මේකත් එක්ක හුලක් නෑ නෑ වැරදුනා වැරදුනා. තව හිතන්න ඕනේ. තව හිතන්න ඕනේ. ඔබ වහන්සේට හිතන්න පුළුවන්. ආස්වාස දැන් ආස්වාස වෙනවා. ප්‍රාශ්වාස වෙනවා. ආස්වාස වෙනවා. දැන් ඕකනේ දැන් කතන්දරේ. දැන් මේ වෙන එකට කොයිදෝ තියෙන සිත ගෙනල්ලා මේක මත තියන්නේ කොහමද? කමඨාන තේරුම් කරන්න මට අවුරුද්දක් විතර අයියෝ ඒක කවදාද අපි භාවනා කරන්න අපේ ආන්දෝනේ මං කරේ අනුකම්පාව පාළ වෙන්නේ නැද්ද ගුරුවරයා මෙච්චර විඩාවටපත් වෙනවා මං ටිකක් මේක ඉක්මනට තේරුම් ගන්න ඕනේ ඒකට උන්වහන්සේ ටිකක් සන්තෝෂ වෙයි කියලා එimhe අනුකම්පාවක් නැද්ද මං කෙරේ ආස්වාස වෙනවා ප්‍රාස්වාසත් වෙනවා ආස්වාසත් වෙනවා ප්‍රාස්වාසත් වෙනවා දැන් ආස්වාස ප්‍රාස්වාසනේ කෙරිලා තියෙන්නේ මගේ සිත නැහැ එතන. දැන් සිත ගනල්ලා ඒක මත තියන්න එපායි. ඒක තියෙන ක්‍රමයක් කියන්න. අපේ හැමදෙන්න වැටෙන ක්‍රමයක් කියන්න. ගිලන්පසට යා ගන්න. කියන්නේ නිකන් වැටෙන එක වැරදුනට කමක් නැහැ පාන්නේ. අද කොම ඔබ වහන්සේ කමටාන හරියට දැනගෙනයි වඩින්න ඕනේ. එළිය වැටුනට කමක් නැහනේ. කමක් නැහැ. කොහොම අද දැනගමුකෝ. එතෙන් ඉඳලා එතකොට අපිට වඩන්න පුළුවන් නේ. වැටෙන්නේ නැත්නම් අපි හඳුනන්නේ මේ ස්වාමීනි මට වැඩෙන්නේ නැහැ. ඔබ වහන්සේ අනුකම්පාවෙන්. උත්තරීච්චරනේ අපි හඳුන්නේ. වැටෙන්නේ නැත්නම් අපි ඇයි දුක් විඳින්නේ? වැටෙන්න කෙනාගෙන් ආගන්න එපායි. මට ඇවිල්ලා තියෙන අපේ හාමුදුරුවෝ අපේ අන්නේ මේ පිටිකිලෝ එකක් තියෙනවා. පාංගෙදි කීයක් පුච්චන්න පුළුවන්ද දන්නේ නැහැ. මම බේකරි වැඩ කළා. සාන්නේ පොඩ්ඩක් ඉන්න. නිසාන්ත පුතා අර බේකරි උපාසක මාත්‍ය ළඟට ගිහලා මට කෝල් එකක් දෙන්නකෝ. පොඩ්ඩක් ඉන්න අපේ අන්නේ දැන් කියන්න. නිසාන්ත කියලා ආ මාත්‍යා මේ පිටිකිලෝකට පාංගෙදි කීයක් පුච්චන්න පුළුවන්. 4යි අපේ ආන්දරෝ. 4යි මාළු පාන් ගෙඩි දෙකක් පුළුවන් එක්ස්ට්‍රා. එහෙම පුළුවන්. ආ ආ සන්ත. අපේ ආන්දරනේ පාන් ගෙඩි 4යි මාළු පාන් දෙකයි පුළුවන්. කොහොමද දැනගත්තේ? බුදුහාඳුරෝ කියලා තිනවා දන්න දේ කියලා දෙන්න. නොදන්න දේ දන්න කට්ටියගෙන් ආගන්න කියලා කියලා තියෙන සූත්‍රය. ආ නොදන්න දේ දන්න කට්ටියගෙන් ආගන්න ඕනේ. නොදන්න දේ අපිට හිතුවට එන්නේ නැහැ. එනවනම් අපේ මේක දන්න ලිස්ට් එකේනේ තියෙන්නේ. නොදන්න ලිස්ට් එකේ තියෙනවා කියලා කියන දන්නේ. ඒකට දන්න කට්ටිය අපේ ආගන්න එපාය. මොනවාද ඒ ඒ දැනුම අපිට තියෙන්න ඕනේ. එතකොට දැන් බලන්න. අමුතුවෙන් කොයිවත් ගේන්නේ නැහැ කමටාන. එතනමයි තියෙන්නේ. ඔබ වහන්සේ ළඟමයි තියෙන්නේ. උන්ට ආ ගන්න ඕනේ මේක. වැටුනේ නැත්නම් 500 වතාවක් එළිය වැටෙනකම් කියනවා. කවුරු හරි දෙනමක් ගිහිල්ලා පින්ඩපාතේ කරගෙන එයි අපට. එළිය වැටෙනකම නැවත නැවත කියනවා. තේරුණා කියලා කියනකම් කියනවා. දැන් බලන්න. උන්ට ආ ගන්න. ඇස් දෙක වහලා ගන්නකො අපි හඳුරු. එතකොට තවත් නාම රූප අඩුයිනේ. ආස්වාස වෙනවා. ප්‍රාස්වාස වෙනවා. ආස්වාස වෙනවා. ප්‍රාස්වාස වෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාස මතට මම කොයදෝ තියෙන 100ක් ගන්න කියලා ඇදුවොත් 100 පීටවන්න බෑ. ඇයි හේතුව ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා කියලා දැනගන්නකොටම සිත ඒ මත පීතල ඉවරයි. ඒ ඒ සීයෙන් තමයි මේ ආස්වාසිය ප්‍රාස්වාසය අඳුනගත්තේ. එතකොට සිත කොහෙවත් නැහැ. එතන තියෙන්නේ එයා නැති සිතක් එතනට ගෙනලා ඉටවන්න හදනවා. එතන වැරදුනා. එතන දෘෂ්ටියක් ඇති වුණා. එහෙමයි සෝමස් මට තේරුණා. තාම කමටන්නේ 100ට 5යි කිව්වේ. තව ඔරිජිනල් එක පිටිපස්සේ තියෙන්නේ. මේ සරා කරන්නේ ආස්වාස ප්‍රාස්වාස බව දැනගන්න කොටම සිතේ මතට ඇවිල්ලා ඉවරයි. ආයේ ඒක හමුතෙන් පීඩවන්න දෙයක් නැහැ. පීඩවපු සිත තියෙන නිසා තමයි ආස්වාස ප්‍රාස්වාස කියලා දැනෙන්නේ. දැන් අපි වාඩි වෙලා මේ මාරඩි රුවන්වැලි සෑයට වැඩියනේ ගිය අවුරුද්දේ දැන් ආස්වාස ප්‍රාස්වාස හිතෙනවද? ඇයි? දැන් සිත තියෙන රුවන්වැලි සෑය. එහෙනම් මේ ආස්වාසය මේක ප්‍රාස්වාසය කියලා දැනෙනවා නම් දැන් සිත කොයිද තියෙන්නේ? ආස්වාස ප්‍රාස්වාස මත ඒ ඒ 100 තියෙනව නේද? දෙක වෙන වෙනම දැනගන්න ඒ ඒ ඒ කල්පනාව 100. ඒක අල්ලා ගන්නවා. ඒක අල්ලාගෙන ඒක මත 100 පීචනවා. එතකොට ඒක ඒක අල්ලගත්තා මේ ආස්වාස ප්‍රාස්වාස දැනගත්ත 100 තියෙනවනේ මේක තමයි මගේ සිත කියලා ප්‍රත්‍යක්ෂ කරපගමම අර ආස්වාසය කුමක්ද ප්‍රාස්වාසය කුමක්ද කියන දෙක අත්හැරලා දානවා මේක ආස්වාසය කියලා දැනගන්නෙත් නැහැ. මේක ප්‍රාස්වාසය කියලා දැනගන්නෙත් නැහැ. ඇයි? අපට ඕන ඒකමත 100 පීඨාන සිත පීඨාන සිත පීඨලා ඉවරයි. පීඨෝප ගමන් කලින් එක අත්හරිනවා. අටවසරට ගියාම බෑ බෑ මේ විදුවල්පතුමා මට අටවසරට ගියාට මට අත්වසරේ මගේ යාළුවෝ ඉන්නවා මට ඒ ගුරුතුමිය හරි ආදරේ එහෙනම් මම අටවසරෙත් ඉන්නවා කිව්වට තියයිද කනලර මිරිකලකේ අටට යන්න කියලා 10ට ගිහලා අපි කියන මේ අර 9 වසරේ ඒ ගුරුතුමා මට හරි ආදරේ මම 9 වසරේ තින්න ඕනේ. ඒක බෑ. එහෙම බෑ. අපි ඊළඟට ගියාම පල්ලේක අත්තරින්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. ඒ අත්තරින්න නිසා තමයි ඊළඟ හම්බෙන්නේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයේ අල්ලාගෙන හිටියා. ආස්වාසය ප්‍රාස්වාසය බව දැනගත්තා. දැනගන්නකොටම දැනගත්තේ එතනට සිත ආපු නිසා. ආපු සිත දැනගත්ත අර දෙකත් ඇරියා. දැන් සිත දැනගත්තනේ. ඒ සිත 100න් බලාගෙන ඉන්නවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා දැන් 100 පවත්නවා. වෙන් වෙන වෙන් වෙන මොමොතම නැවත ආවා ආස්වාසය ප්‍රාස්වාසය වෙන වෙනම දැක ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා ආස්වාස වෙනවා ප්‍රාස්වාස ටිකක් කියලා දෙකක් විතර ඉන්න විනාඩි කරලා ආස්වාසය ප්‍රාස්වාසය දැනගත්තේ වෙන වෙනම දකින්නේ එතන 100 පවතිනවා ඒක මත 100 ඇවිල්ලා ආපු 100ට 100 පැවතුව අර දෙකයි අත්හැරියා. නැවත කමටානට ගියා. දැන් වැටුණාද අපෑන්නේ? වැටුණා සර්. මේක 125යි. මේක එතේ ඉඳලා වඩන්න ඕනේ අපෑම ටික ටික දෙන්න. ඒක ඔබ වහන්සේට සම්පූර්ණ එක ගත්තොත් අර ඔක්කොම ආයි පැටලෙනවා. මේ පළවෙනි පියවර පුළුවන්ද? පුළුවන් සර්. වහන්සේට වෙහෙසපත් වෙන්න බෑ මට. නෑ නෑ නෑ නෑ. <laughs> ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා නම් වෙහසක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරන්නේ නැත්නම් ඒක වෙහසක්. එළිය වැටෙනවා වඩනවා සර්. <laughs> එතකොට ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවල සිහිය පැවතුවොත් ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම rahat වෙයිද? මම එහෙම එකක් හිතන්නේ නැහැ මම මේක නෑ අපේ අරමුණ විය යුත්තේ සංසාර විමුක්තිය. එහෙම නේද? එහෙමයි. මහණෙනි මේ හැම දෙයක්ම දුකයි ඉක්මනට rahat වෙන්න. මේක ඉවර කරන්න. එතකොට තථාගතයන් වහන්සේගේ අවවාදයට අනුව අපේ ටාකට් එක විමුක්තියටපත් වීම නම් මේ කමඨාන තුලින් විමුක්තියටපත් විය හැකිද? හරි. ඒ පුළුවන් කියලා ස්ථිරත්වයේ ආවේ මොනාර එකක් දැනෙච්ච නිසානේ. ඒක මොකද්ද? ඒක සිතමද? නෑ. දැන් මේක තුලින් මට කොහොමත් විමුක්තියටපත් වෙන්න පුළුවන් කියලා ස්ථිරත්වයක් ආවනේ. ඒක ඔබ වහන්සේ මේ තුලින් දැක්කේ කොහමද? මේ කමඨාන තුලින්. දැන් මේක සමහරවිට කියනකොට මට නිකන් අර මම කියන නිසා පිළිගන්නවා නම් ඒක ඔරිජිනල් නෙමෙයි. මං කියන ශ්‍රද්ධාවට පිළිගන්නවා නම් ඒත් ඔරිජිනල් නෙමෙයි. මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නිසා එකඟ වෙනවා නම් ඒත් ඔරිජිනල් නෙමෙයි. එහෙම එකක් නෙවෙයි ළඟ ඉතින් අර මම දැන් සවසේ S2 වහගෙන කරන්න කිව්වා. ඒ කිරීම මත මට මං කරපු වැරද්ද මං උච්චලකල් කරලා තියෙන්නේ. උත්තරේ ඒක නෙමෙයි. වරදක් කියලා මට තේරෙනවා. උත්තරේ මම කියන්න. ආස්වාසය කියන්නේ මොනවද? ගන්නවා. ආස්වාසය කියන්නේ අතුලට ගන්නවා කියන්නේ. ප්‍රාස්වාසය කියන්නේ මොකද්ද? බැහැර කරනවා. එළියට දානවා, දෙනවා, බැහැර කරනවා ඕන එකක් කමන්න. එතකොට ආස්වාසය කියන්නේ ගන්නවා, ප්‍රාස්වාසය කියන්නේ දෙනවා. දැන් මේ ලෝකේ ඝන දෙනුවක් විතරක් නෙමෙයිද තියෙන්නේ. මිනිස්සු අල්ලා ගන්නවා, මිනිස්සු අත්තරිනවා. අල්ලා ගන්නවා, අත්තරිනවා. එහෙනම් මේ දෙකට අවු වෙන්නේ නැතුව හිටියොත් එයා කවුද? ඒකාන්ත වශයෙන්ම රාහත්. හැබැයි අපට අල්ලන්න නැතුව ඉන්න බෑනේ. අපි අවු වෙනවනේ. ඒ අවු නැතුව ඉන්න ක්‍රමවේදය තමයි පුරුදු කරන්නේ. මේක පටවියෙන් පුරුදු කරනවා. ආස්වාසියත් දැනගන්නවා ප්‍රාස්වාසිය දැන දෙකටම අවු වෙන්නේ දෙකේම සිත පීඨවල 100 පවත්වනවා. දැන් ඇස මත සිත පීඨවල හිටියම ඇසෙන් කර්ම ඇදෙනවද? කන මත සිත පීඨවල හිටියම කනෙන් කර්ම දාරු කිරීට මොනවද භාග්‍යතුන්සේ දේශනා කළේ? ඕකමයි. දිවේ සිත පීඨවල ඉන්නවා. දැන් කැත වචන දෙතිස් වචන එනවද? නැහැ. කායික චර්යාවේ 100 පීඨනවා. අසංවර වෙනවද? නැහැ. සිත ගැන 100ෙන් ඉන්නවා. සිතවිලි වලට මොකද? එහෙනම් මේ දීලා තින්නේ මොකද්ද? සතර සටිපට්ඨානයේ පළවෙනි ස්ටෙප් එක මේ දීලා තින්නේ. එහෙනම් මේ ව්‍යායාමයේ තුලින් අපි පුහුණුව ලබනවා. ආස්වාස ප්‍රාස්වාස කියන මේ දෙකට අවුෙන්නේ නැතුව පුහුණුව ලැබලා ඒ පුහුණුව තුළින් අර ආයතන හයටම අවුෙන්නේ නැතුව ඉන්නවා. ආයතන හයෙන් නේද කර්ම හැදෙන්නේ. කුසල් කරෙන්නේ තකුසල් කරෙන්නේ තේ හයෙන්නේ. ඒ දෙකට අවුෙන්නේ නැත්නම් එයා ඒකාන්ත වශයෙන් මේ ප්‍රාත්නේ මේක දැනගත්තොත් එයා කියනවා ස්වාමීනි මේ කමඨාණයෙන් මට විමුක්තියටපත් වෙන්න පුළුවන්. ඇයි එයා දන්නවා මේ විදිහට ගියොත් පුළුවන් කියලා. එක්කෝ කන ඇතුළට ගන්නවා. එහෙම නැත්නම් මම ගත්ත දේ වචන වලින් එළියට දානවා. ගනුදෙනුවක් නැතිනේ. දැන් දන් දෙනවා මිනිස්සු. අපි දන් ගන්නවා. මාර්ගය වලට පිරිනොම් පෑවෙ නැත්තම් මොකද වෙන්නේ? අපි ඉපදිලා ඒ මිනිස්සුන්ට ණය ගෙවනවා, දන් දෙනවා. දන් දෙනවා, දන් ගන්නවා, දන් ගන්නවා, දන් දැන් මේ ගනුදෙනුවනේ තියෙන්නේ අපහඳුන. මේ ලෝකේ අමතනම තියෙන්නේ ගණුවකුයි දෙනුවකුයි විතර අන්ත දෙකක් විතරයි. සැපයි දුකයි විතරයි. එහෙනම් මේ දෙකට අවුෙන්නේ නැතුව අටලෝ දාමට අවුෙන්නේ නැතුව ඉන්න අපිට ක්‍රමයක් නැහැ. ආනාපාන සතිය බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙනම් ඒ ආනාපාන සතිය තුල කමඨාන් 121ක් තියෙනවා. ඒකෙන් 40ක් මම දේශනා කරලා තිනවා මට පුළුවන් විදියට. මට තේරෙන විදියට. ඊටර ටික දේශනා කරන්න සේක්වා කියලා කවුරුත් මගෙන් ඉල්ලුවේ නැහැ. ඒ නිසා 40 මම නැවැත්තුවා. ඒක මගේ වරදක් නෙමෙයි. 121ම දේශනා කළාට පස්සේ ස්වාමීනි මේ 121ම අර චෛතසික 121ට සාපේක්ෂ වෙන්නේ. එතකොට මේ මේ මේ මේ ස්ථිර මේ මොකද්ද මේ ග්‍රාලෝක් මොකක්ද මේකට කියන්නේ මේ සෝලර් සිස්ටම් ගැලැක්සි ඉංග්‍රීසි වචනේනේ සෞර ග්‍රහ මණ්ඩලය මේ සෞර ග්‍රහ මණ්ඩලය මේ දෙතිස් මා තලයෙන් එයාට කෙනෙකුට වඩන්න දෙනවා නම් 121කට වඩා වෙන ක්‍රම නැද්ද කියලා හෙවත් ඒකටත් ක්‍රම දෙක තුනක් මම කියනවා මොකවත් මගෙන් ඇහුවේ නැහැ 40ම වැඩි කියලා කිව්වා ඒ නිසා ඒකත් වැඩි වුණාද කියලා තවත් දෙක තුනක් අඩු කරලා දැම්මා ඒක <laughs> මේ ආනාපාන සතිය තුළින් අපි අඳින ඕනතරම් විමුක්තියටපත් වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ මහා කරුණාව මම දකින්න ඒ ආනාපාන සතිය තුළ සතර සටිපට්ඨානෙ දීර්ඝ උස්ම කෙටි උස්ම හරි ලස්සනට දේශනා කරනවා දැන් සමහර සිතවිලි දීර්ඝ කාලිනව පවතින්නේ නැද්ද සමහර සිතවිලි ක්ෂණිකව නැති වෙන්නේ නැද්ද ද්වේෂය ඇති වෙලා පැය ගාණක් තියෙන්නේ නැද්ද? රාගය ඇති වෙලා පැය ගාණක් තියෙන්නේ නැද්ද? සමහර රාග දැක්කම නෑ නෑ ඒක කැතයි මේ හිතන්න හොඳ නෑ. ඩක්කල කෙටියෙන් යනවා. තරහ ආපු ගව දැනගත්ත ගමන් ගියා. කෙටියෙන් යනවා. සමහරව යන්නේ නැහැ. අර අවබෝධය තුලින් මේ ආයතන හයේම මේ පැවතින ක්‍රමවේදයකුත් කෙටියෙන් නිරෝධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක වටහා ගන්න ඕනේ. අරකින් මේක වටහා ගන්න ඕනේ. ඕලෙවල් ලේලෙවල් උගන්වනවා. හැබැයි වැඩ කරන ක්‍රමය උගන්වන්නේ අර විශේෂයෙන් තුලින් අරගත්ත දැනුම ආයෝජනය කරලා අර මිනිසුත් එක්ක වැඩ කරලා පඩි අරගෙන ජීවත් වෙන්න ඕනේ. අර අතන වැඩේ උගන්වන්නේ නැහැ. මෙතන එක විතර උගන්. මේ දැනුමෙන් අතනකින් වැඩ කරන්න ඕනේ. බැට කන්න ඕනේ. අත්දැකීම් ලබන්න ඕනේ. අර දැනුමෙන් ඒක කොහමද ඇඩ්ජස්ට් කරගෙන යන්න ඕනේ. මේක තමයි අපි හඳුනන්නේ මේ කමටානේ තියෙන වැඩේ. එහෙනම් අපි මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවල සිය පවත්නවායි කියලා කියන්නේ අන්ත දෙකට අවුෙන්නේ නැතුව ආස්වාසය කියලා කියන්නේ කාමසුකල්ලිකානියෝගය ප්‍රාස්වාසය කියන්නේ අත්තකිලි මතානියෝගය. ඒ කියන්නේ දුකනේ. ගැලවෙනවා අත්හැරෙනවා කියන්නේ දුක. ගන්නවයි කියලා කියන සුඛ. එහෙනම් මේ දුකේට සැපේටත් අන්ත දෙකට අවුෙන්නේ නැතුව ඉන්න පුණුව ලබනවා අපි. අන්ත දෙකට අවුෙන්නේ නැතුව පුණුව ලැබුවාම ඒ පුණුව ආයෝජනය කළා ආයතන අයෙන් කර්ම දෙනවා ආයතන අයෙන්ම අවුෙන්නේ නැතුව ඉන්නවා. ආයතන අයෙම තියෙන අන්ත දෙකනේ ඔක්කොමකින් බේරෙනවා. ඒකාන්ත වශයෙන් මෙයාට නැවත උපත්තියක් නැහැ. ඉපදෙන්න විදියක් නැහැ යටයි. අන්ත වලට අවුෙන්නේ නැති කෙනාට කොහොමද භවයක් හැදෙන්නේ? භවයක් හැදෙන්න විදියක් නැහැ. දැන් පැහැදිලිද අපි හඳන මේ කමඨාණයෙන් කොහොමද ඉපදීම නවත්තන්නේ කියලා. හරි. දැන් මේ කමඨාණ පිළිබඳ ඔබ වහන්සේට විශේෂ යමක් දැනගන්න තියෙනවා. නැත්නම් මේ කමඨාණ නැවත මුලින්දලා කියන්නද? නෑ මට දැන් දැන් තේරුණා සවස මොකද මම අර වෙන දෙයක් නේ කළේ. දැන් සවස කිව්වට වැඩිය හත්පසින් වෙන දෙයක් කළේ කියලා මට වැටහෙනවා. මොකද අර අනිත් එක සවස අර මම කියන දේ අරියට කළොත් ඒක නිවැරදිව කෙරුවොත් උපරිම අවුරුදු 7යි. ඉමින් ඉමින් වැඩුවත් අරියට වැඩුවත් උපරිම අවුරුදු 7යි. ඒක වැරදියට කෙරුවොත් මම දන්නේ නැහැ ඒකට යන කාල සීමාව. ඒක මටවත් කියන්න විදියක් නැහැ. මම දන්නේ නැති කමටානක් මම කියන්නේ සමහර කමටාන් සමහර ස්වාමීන් වහන්සේලා මම කියන ස්වාමීන් ඒක මම වඩලා නැහැ. වඩපු නැති එක මට තේරෙනවා. තේරුණාට ඒක ඔරිජිනල් නෙමෙයි. මම ඒක අත්දකලා නැහැ. ඒ නිසා මේ මම ඒක කියන්නේ. ඇයි? මට ඒක කියන්න අයිතියක් නැහැ. මම වඩපු නැති එක මම කොහොමද කියන්නේ? හැබැයි ආනාපාන සතිය අවුරුද්දේ ඉඳලාම වඩලා තියෙනවා. සතර සතිපට්ඨානේ පුංචි කාලේ ඉඳලා වඩලා තියෙනවා. සක්මන් භාවනාව මට අවුරුදු එකමාරේ ඉඳලා බිත්ති අහල්ලාලා මං හැවිද්දේ. ඒ කාලෙත් මට මතකයි ඒක ඒ සක්මන මං කොහොමද කළේ කියලා. කකුල උස්සනකොට මං වැඩිය උස්සන්නේ වැඩිය උස්සුවාම ඒක තියන්න බැරි වෙනකොට ඇඟ එල්ලුණොත් මං වැටෙන බව මං දන්නවා. ඒ නිසා කකුල උස්සනකොට අඟල් දෙකට වඩා මම උස්සන්නේ ඉමින්සරේ උස්සලා ඕම මම පොළව ඕම ටිකක් උස්සලා ඉමින්සරේ පොළවත් එක ගින් තියෙනවා. ඒ අවුරුද්ද එකමාරේ බිත්ති හල්ලනකොට මට ඒ දැනුම තිබුණා. ඒක තාම මට මතකේ තියෙනවා. එහෙනම් සක්මන් භාවනාව මම ඕන විදියකට ඒක පෙන්නනවා. ඒ හැම දෙයක්ම මට තේරෙනවා. හැබැයි කවුරු කෙනෙක් කියලා වෙන මං වඩපු නැති පිළිකුල් භාවනාව ඇහුවොත් මං කියන්න දන්නේ නැහැ. මං කියන පිළිකුල් භාවනාව වඩලා නැහැ. ඇයි මේ ලෝකේ කිසිම කෙනෙක් පිළිකුල් කරන්න මම පුරුදු කරලා නැහැ. හැමෝම පෙර භවයේ අම්මා තාත්තා නම් ඥාතියෝ නම් සහෝදර නම් පිළිකුල් කරන්නේ ඇයි? පිළිකුල් කරන්නේ එයාට ද්වේෂය තියෙන නිසා. අපි ආදරෙන් ඉන්න, කරුණාවෙන් ඉන්න, දයාවෙන් ඉන්න කෙනෙකුට පිළිකුල් කරන්න පුළුවන්ද? පිළිකුල් කිරීම තුලින් එයාව එපා වෙනවා. එයාව නිඳා වෙනවා. එයා අප්‍රසන්න වෙනවා. එයා අපට මේ දකින්න අකමැති වෙනවා. ඒ කියන්නේ දැන් අගුණනේ වැඩිලා තියෙන්නේ. ඇයි මිනිසුන්ට පිළිකුල් කරන්නේ? එයා අපට යම්කිසි අකටයුත්තක් කෙරුවේ නැත්තම් එයාගෙන් අපට කරදරයක් නැත්තම් නිකන් ඉන්න මිනිස්සු පිළිකුල් කරන්නේ ඇයි? ඒක මානසික ලෙඩක් නේ. කෙලස් ටික හදාගන්නනේ තියෙන්නේ. ඒක තියෙන මන් තුලනේ මගේ ප්‍රශ්නයක් නේ. ඉතින් මගේ ප්‍රශ්නෙට නිකන් ඉන්න මිනිස්සු පිළිකුල් කරලා හරියනවද? මගේ ළම මේ රාගය තියෙනවා. මගේ රාගය මං හදන්නේ අර නිකන් ඉන්න අහිංසක මිනිස්සු පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කළම රාගය හරියනවලු. එන හොඳම වැඩේ මේ කුණුලුරියක වැඩ වැඩට යන එකනේ. කොහොමද ඉතින් පිළිකුල් නැවදාම නගර සභාව වැඩට ගියාම හරියනවා. හරියනවනේ. පිළිකුල්ම නැවතිසෙම. ඒ කියන්නේ අපි හඳුනේ සමහර කමඨාන් තියෙන ඒ කමඨාන භාග්‍යවන්සේ දේශනා කරලා තියෙන වෙනත් හේතුවක් නිසා. පිළිකුල් භාවනාව තථාගත පණිවිඩය. උන්වහන්සේ ඒ ඒ කමඨාන තුළින් මොනවද ලෝකෙට කියන්නේ කියලා ලෝකයට තේරුන්නේ ඇයි ඒක කියවලා තියෙන මාර්ගඵල නැති අයනේ. මාර්ගඵල කට්ටියකම තේරුම් ගත්තා. පුදුජන කට්ටියට වෙන එකක් තේරුණා. ඒ නිසා කවුරු කෙනෙක් කියම අනේ මෙයා දැක්කම මට රාගය ඇති වුණා. මෙයා කැතයි, මෙයා කැතයි. දැන් තරහා නෙමෙයිද වඩන්නේ. එයා කරේ තරහ. ද්වේෂයක් නේ වඩන්නේ. එහෙනම් මේ කමඨාන හරියට දැනගන්න ඕනේ. කමඨාන හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත දේ හරියට වඩන්න ඕනේ. වඩලා ඉවරුනාම ඒ වඩප එකයි අර ඇයිච් එකයි තේරුම් ගත්ත එකයි ප්‍රත්‍යක්ෂ කරප එකයි ඒ තුනම මේකමද කියලා හරියට දැනගත්තා කියන එකේ වැඩේ ඉවරයි. විපස්සනාව ඒක. හොඳට ආගන්නවා. ආගත්ත දේ හොඳට තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ වඩනවා. වඩපු දේ ආගත්ත දේද කියලා චෙක් කරලා ඒක සංසන්දනය කරනවා. ප්‍රත්‍යක්ෂ කරන ඉච්චරයි. වෙන මොකුත් ගැටලු නැහනේ. නෑ ස්වාමී මම අර ආස්වාස ප්‍රාස්වාස කමඨානට ආසනේ වැදගත් නෑ. ඒතෝ සුද්ධෝතන රජුරෝ ඇඳේ නිදාගෙන රාත් වුණා. දාරුකිරිය ඇවිද ඇවිද රාත් වුණා. අඟුලිමාල පිටිපස්සෙන් දුව දුව කඩුව අරන් ගිලා රාත් වුණා. දැන් මේ කට්ටිය ඔක්කොම රාත් වෙනකොට අවබෝධයටපත් වෙන පරියංකයෙන් උජුම් කායන් ඉඳලා නැහනේ. පරියංකයෙන් උජුම් කායන් ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි භාවනාව වැඩෙන හොඳම ආසනය. නමුත් දනි සමාරු කොන්දේ අමාරු වයසයිනේ අපිට අපිට ප්‍රශ්න තියෙනවා. සිතනේ නිවන් දකින්නේ. කෙලෙස් නිරෝධ වෙන්න ඕනේ. සිතේනේ දනිසේ නෙමෙයිනේ. දනිස කෙලෙස් නැහනේ. එතකොට මේ සිතේ වැඩේට සමහර විට කය ටික කොරතු දෙන්නේ නැත්නම් කය අපට උදව් කරන්නේ නැත්නම් එකඟ නැත්නම් කැමති ඉරියව්වක තියාගන්න. වාඩි වෙලා කකුල් දෙක බිම තියාගන්න, දිග හැරගන්න. පොඩ්ඩක් කැලවෙලා ඉන්න ඕන ටිකක් කැලවෙලා 100න් ඉඳලා වඩන්න. ඒ ඕන ඉරියව් ප්‍රශ්න නැහැ. සිතයි නිවන් යන්නේ. කය නෙමෙයි. හැබැයි පරියන්කෙන් ටිකක් උජුම් කායන් ඉන්න පුළුවන් නම් හොඳයි. ඉන්න බැරි නම් කැමති විදිහකට ඉඳලා කමඨාන හරියට වඩන්න. කමඨානයි හරියට වැඩෙන්න ඕනේ. කය හරියටම තිබ්බට වැඩක් නැහැ. අපි පෙරෙඩ් එකක් නෙමෙයිනේ හදන්නේ. පෙරඩ් එක හදනවනම් තමයි ඒවා තියෙනවනේ. අපිට පෙරඩ් ඕන අපට ඒ කෙලස් නිරෝධ වෙන්න ඕනේ. කොහොම නිරෝධ වුණා අපට සන්තෝෂයි. ඒක කවුලක් නැහැ. එතකොට මොනාරි එම විශේෂ ගැටලුවක් තිබුණොත් භාවනාව වැඩෙන්නෙම නැහැ. අපේ අnder වංශේ බොරුද දන්නේ කිව්වේ. ඉතින් මොකවත් නැහනේ අපේ හාමුදුරනේ. ඒ මරි හාන්න එපා මගෙන් ඇවිල්ලා. එතකොට මං අහන ඇත්ත නේන මොකවත් ලැබිලා නැත්තා. ඉතින් මේක බොරු එකක් වෙන්න මොනවද දන්නේ වංශේ වඩ. අපේ අnder වංශේ බොරු එකක් නේ වඩලා තියෙන්නේ. එයි මං කිව්වා අරකනේ ඔබ වංශේ වෙන එකක් නේ කළා. එතකොට ඒවා ඇව්වාම තමයි ඒවා නිරෝධ වෙන්නේ. ඒවා මේ සාකච්ඡා කරලා ඒ සැක දුරු වෙන්නේ. නිවැරදි දේ හවු වෙන්නේ. ඒවා මොකොත් කියන්නේ නැතුව නිකම්ම හිටියොත් අපි හඳුන්නේ කාලය අපරාධය. වෙන දේවල් වැඩුවාම ඒවා පුරුදු වෙනවනේ. ඊට පස්සේ අර ආයි වඩන්න යනකොට අර පුරුදුත් ඒවට එනවා මිශ්‍ර වෙලා. තවත් තමයි. ඒක තමයි සවන්ස දැන් වෙලා තියෙන්නේ. අර ආස්වාද පාස්වාද දැන් සවන්ස දැන් තමයි මට තේරුණේ කියනවාද? සීයේ මම වෙන කොහා සීයක් නෙමෙතන පීටවන් දෙන්නේ. නමුත් මේ ආස්වාද ප්‍රාස්වාස ආස්වාසය ප්‍රාස්වාසය කියලා දැන ගන්නකොටම සිත ඒක උඩට ඇවිල්ලා ඉවරයි. ආයි ඉතින් පීඩන්න ඉතින් දෙයක් නැහැ. පීඩනවා කියන්නේම එයා සිත කියලා වෙන එකක් හොයන. ඒ කියන්නේ යාට පීඩන්න බෑ. පීඩන්න බෑ. කමටන්න කෙරෙන්නේ. මම දැන් අර සාහස කියනකොට ආස්වාස ප්‍රාස්වාස මත සිහිය පීඩන්න කියනකොට මම අර ආස්වාස ප්‍රාස්වාස ටික වෙලාවක් කරලා, ඒ කියන්නේ ගොඩක් වෙලා නෙවෙයි, දෙතුන් පාරක් කරලා මේ මත සිහිය පීඨේවා කියලා අර නිකන් අමුතු මේවා පීඨේවා කියලා කියන්නේ මම පිළිගන්නවා සිත මෙතන නැහැ කියලා. ඒකනේ පීඨේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එතකොට සිත මෙතන නැහැ කියලා මම ස්ථිර වශයෙන්ම කියනවා නම් අපේ ආන්දන එතකොට සිත එතන පැවතෙන්නෙම නැහනේ. තියෙන සිත පීඨේවා කියලා කියන්නේ ඇයි? එතන තියෙන බව මම විශ්වාස කරන්නේ. සැකයක් ඇවිල්ලා. ඒ කියන්නේ ඒ භාවනාවේ කමටහන් එතන වැරදුනා. ඒකයි මම කිව්වේ. ඒ කියන කෙනා හැම පියවරක්ම මම දන්නවා. හරිද වැරදිදයි? මම මේ මාර්ගයේ ගිය නිසා මම දන්නවා. ඒක වඩපු නිසා ඇරෙනකොට මම කියන ඒක හරි කියලා. හරිද? දැන් අවසර ගත්තේවා. ඉතින් සමාව කමාව ගත්තේවා. ඉතින් ඒක කොහොමද? බුදුහාමුදුර සමාව දීලා තියෙන්නේ. සාමිනාස මමත් ඒක කරනවා. නෑ ඒක අපේ හාමුදුරනේ වරදක් නෙමෙයි. බුදුන් වැඳලා ගාථා කියලා දැන් අපිට තියෙන්නේ විනාඩි දෙකයි පරමායසය. දැන් මේ විනාඩි දෙක තුල කොමර rahat වෙන්න උත්සාහ කරනවද තුනුරුවන් වැඳලා ගාථා කියලා බුදුන් වැඳලා මල් පහන් පුජලම්පස පූජා කළේ නවද? දැන් මට කියන්න බෑ මොකද්ද මේ දෙකෙන් කරන්නේ කියලා. ආර්ය කරන්න. බුදුහාමුදුර කියන ඉස්ස ගිනිගත්ත මිනිස්සයා වාගේ ගිහිල්ලා නිවා ගන්න. මට වනින්න එපා වක්කලි. ගිහිල්ලා වැඩේ කරන්න. බුදුහාමුදුර පිරිමම් මංච කියනවා. හාමුදුරම භාවනා කරනවා. මිනිස්සු ඔක්කොම බයිනවා. බලන්න තමන්ගේ සාස්තුන් වහන්සේ පිරිනම් පාන මේ මිනිස්සු භාවනා කරනවා. බුදුහාමුදුර කියන ශ්‍රේෂ්ඨයි ඒ උත්තමයා. තථාගතයන් වහන්සේ පිරිනම් පාන මොතේ එයා මාර්ගය වඩනවා. මාව ගණන් ගන්න මාර්ගය වැඩන එයා තමයි මට සැබවින්ම নমස්කාර කළේ. එයා තමයි මගේ සැබෑම ශ්‍රාවකයා. මොකක් හාන්දුන. එතනම කියලා දෙන සිද්ධියනේ. මම බුදුහාඳුරන්ට ගරු කරන බව මම පෙන්වුවේ මාර්ගේ වඩලා. මම බුදුහාඳුරන්ට নমස්කාර කරනවා කියන එක කිව්වේ මේ මාර්ගය දැනගෙන. දැන් අපි මොකවත් දන්නේ නැතුව ගාථා ටික කටපාඩම් කරලා නැහැ අපි ආන්දුනේ කියන්නේ. එහෙමයි. දැන් කායේන වාචා චිත්තේන ඔබ වහන්සේ අවුරුදු 25ක් කියලා බලන්න. ඒ තුන්දොරෙන් වැරදි වෙන එක නැවතෙනවද? ඇයි නැවතෙන්නේ නැත්තේ? රාත් වෙනකන් නැවතෙන්නේ නැහැ ප්‍රාණුරු. එහෙනම් රාත් වෙනකන් නැවතෙන්නේ නැත්නම් මේක සමාවරම් කවදද ඉවර කරන්න කියන්නේ ඔබ වහන්සේ? ජීවිත කාලෙම කියන්නේ පැයෙන් පැයට කියන්න එපා කායේන වාචා චිත්තේන. පැයෙන් පැයට මේක කැඩෙනවානේ. හොඳම වැඩේ මොකද්ද? කැඩෙන එක නැවතුනාම අන්තිමට ඇවිල්ලා කියන්න භාග්‍යවන්සේ ඒක නවත්තලෙන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියලා ගිහින් නවත්තලනවා. ස්වාමීනි මේ අවසාන කායේන වාචා ආයෙ මේක වෙන්න කිව්වා ගියා. පිළිමම් පෑවා